අපේ මේ ධර්ම කරුණු අතර පළවෙනි අංකයට යොදන්න පුළුවන් එකම කාරණේ එකම ධර්මයේ මේ සතර සතිපට්ඨානයි. මේ උතුම් ශ්‍රේෂ්ඨ ධර්මය අපේ බෞද්ධයන් අතර ඉතාම හොඳට පැහැදිලිව දැනගෙන තියෙනවා මේක හුඟක් වටිනාකමක් තියෙනවායි කියන්නේ. මේ වටිනාකම තියෙනවායි කියලා දැනගෙන තියෙන්නේ ප්‍රායෝගික වශයෙන් පුහුණු කරලා ඉන්නේ කියලා මට හිතෙනවා. අපි පොතපතෙන් අහලා තියෙනවා ඒ පොතපත් ඒ ධර්මයේ සඳහන් වෙනවා මේ ධර්මයේ නිරන්තරයෙන් පුරුදු පුහුණු කළොත් මේ ආධ්‍යාවේදීම ඒ අමා මහ නිවන ලබන්න පුළුවන් වෙනවයි කියලා මේ පොත ධර්මයේ සඳහන් වෙනවා. නෝ අපි අහලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා. නමුත් බොහෝ විට අද අපට දකින්න ලැබෙන දෙයක් තමයි බොහෝ දෙනා දන්නවා හුඟක්. අරුංගා දැනුම තියෙනවා. කරුණු පොයලා තියෙනවා. තර්ක විතර්ක කරලා තියෙනවා. සංසන්දනය කරලා තියෙනවා. නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා ධර්ම කරුණු. සෑම හදලා තිබුණාට රසවත් විදිහට සෑම කන්දිකය ඒක රස දැනෙන්න ජීවිතේක පැවැත්මට ඒ කෑම කන්න ඕනේ. දැන් අපි කෑම හදනවා මිසක් සෑම කන බවක් අපට පේන්නේ. මා මෙහිදී පැහැදිලිව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රායෝගික වශයෙන් මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන්නේ. ඉතින් මේ ශ්‍රම් ශ්‍රේෂ්ඨ ධර්මයක් ශ්‍රවණය කරන අවස්ථාවේදී මම කැමති මේ පින්තුන්ට නිත්‍ය අදිස්ථානයක් කරන්නේ. මොකද්ද? බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වුණේ මොන අරමුණක් ඇතුවද? මොකද්ද පරමාර්ථය? අපි කවුරුත් දන්නවා තමන් වහන්සේ සියලු දුකින් එතර වෙලා අනිකුත් දුක් විඳින සත්‍යයන් දුකින් මුදවා ලඟ. එතකොට මූලික පරමාර්ථය අපි පැවිදි ජීවිතය කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍චිකරණස්සාය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය සියලු දුකින් ඈතර ඈතර වුණා ඈතර කරන්න අනිත්‍යයි. බෞද්ධයාගේ මූලික වගකීම මොකද්ද? අරමුණ මොකද්ද කිය යුත්තේ? ඒකයි අපි හිතන්නේ. කාට හරි අරමුණක් තියෙන්න ඕන. මොකද හරි ඒකේ තියෙනවා ඉලක්කයක්. අරමුණක්. ඒ අරමුණ ඉස්ස වෙන්න එයා ක්‍රියා කරන්න ඕනේ. නැත්නම් ඒක වැරදි. ඒ වගේ බෞද්ධයාගේ පරම යුතුයකම වගකීම මේ ධර්මය අවබෝධ කරගැනීම. මොකටද මේ ධර්මය අවබෝධ කරගන්නේ? අපි බෞද්ධයා පිළිඅරන් තියනවා මේ උපත කියන එක ජීවිතයේ තියෙනක මහ දුකක්. මේක ඉපදීමත් පැවැත්මත් මරණයත් දුක. මේක පැහැදිලිව බුදුහාමුදුරුව අපට දේශනා කළා කියලා. අනේ එහෙමනම් අපේ බෞද්ධයාගේ පරමාර්ථය මේ දුකින් ඈතර වෙන්නයි. බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළේ දුකින් ඈතර වෙන්නයි. උන්වහන්සේ දුකින් ඈතර වෙලා අපට ඈතර වෙන්න මඟ කියලා දුන්නා. අපි හැමදෙනාම දැන් බණහන අය මා හිතනවා මේ ධර්ම ඊටාම ගෞරවයෙන් සැලකිල්ලකින් අහනවයි කියලා. ඒ ගෞරවයෙන් අහනවයි කියන එකේ තේරුම මොකද්ද? ඒ අනුව මම පිළිපදිනවා. පිළිපැද්දාම තමයි බුදුහාමුදුරන්ට ගෞරවයක් කළායි. නැතුව අහපු පමණින් හරියන්නේ නැහැ. වැඳලා පුදලා සත්කාර කළ කරමින් හරියන්නේ නැහැ. ඒ තුලින් දකින්න ඕන බුදුහාමුදුරෝ කවුද කියලා දකින්න නම් ධර්මයේ දකින්න ඕන. අපි දැන් මෙන්න මෙහිම අදිස්ථානයක් කරනවා. මේ පාරමීයත්ව තමයි මේ බණ ටික අහන්නේ. ඇහුවට හිතේ තැම්පත් කරගෙන ජීවිතයට සම්බන්ධ කරන් අදිස්ථාන කරගන්නවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ යම් පරමාර්ථයක් ඇති කරගෙන ධම්තරම් පාරමී පිරුවත් අත්සේ නම් උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ ඒ උන්වහන්සේගේ පරමාර්ථය ඉෂ්ට කර දෙන්න සත්‍යයි. ඒ වගේම ධර්ම රත්නයේ සංඝ රත්නයේ මේ තුනුරුවන්ගේ ආශිර්වාදය මේ සෑම ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාගේම ජීවිතවලට සම්බන්ධ ජීවා කියලා මම අදිස්ථාන කරනවා. ඒ වගේම අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ අපේ පෙර පිනක් තියෙනවා. මෙවට කමියන් කෙනෙක් සම්මති වෙනවා නම් මේ ධර්මයට යම් කෙනෙක් ඒ ධර්මයේ දිලි අරගෙන ක්‍රියාත්මක කරන්න අර්පණා කරනවා නම් එයාට මේ අදෙයියේ ඉඳලා ආපු ශක්තියක් නෙමෙයි. ඒක පෙර සංසාරේ පුරුදු කරපු ශක්තියක්. එහෙමනම් ඔබ අප හැමදෙනාම සාංකාරික වශයෙන් පුරුදු කරගත්තු ධර්ම අභ්‍යාස බලයක් දැන් මේ වෙලාවේ අපි ඉක්මතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදිස්ථාන කරනවා මේ සියලුම ආශිර්වාද බලෙන් අපේ ආචාර්ය උතුමන් වහන්සේලාගේ කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදේ ලැබිලා ඔබට මා කියන මේ කරුණු ටික ඉතාම පැහැදිලිව නිර්වෘල්ව පිළිසිදුව වටහා ගන්න අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා මටත් ඒ කරුණු පැහැදිලිව නිර්වෘල්ව කියලා දෙන්න වටහා දෙන්නත් ශක්තිය ලැබේවා කියලා මා පළමු කොටම ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි මේ මේ සතර සතිපට්ඨාන ධර්මය අපි දන්නවා මේකේ නිධාන කතාව. ඒවට මම කාලේ යොමු කරන්නේ නැහැ තරම්. අම් මේවම කාරණයක් මතක් කරනවා. මොකද මේ බුදුහාමුදුරුවෝ කුරු රටම මේක හොරගත්තේ. ඇයි කුරු රට වාසීන්ටම දේශනා කළේ වෙන තැනකට උන්වහන්සේ වෙන තැනක දේශනා කළේ නැද්ද? මේ කුරු රට දේශනා කරන්න හේතුව ඒ අයට මේ ධර්මයේ වහා වටහා ගන්න අනිත් අයට වඩා වහා වටහා ගන්න පුළුවන් ශක්තියක් මේ කුරුවට වාසින්ද තියෙනවා. අපි තමයි කාට හරි වැඩක් බාර දෙන්නේ ඒක හරියට කරනවා නම් ඒකේ වගකීම හරියට කරන්න පුළුවන් එක්කනට තමයි දෙන්නේ. අනිවාර්ය බුදුරජාණන් වහන්සේ බැලුවා මේ ධර්මය කොතනද හොඳ? කාටද හොඳ? මොන මොන සුදුසුකම් මේ කුරු රට වාසීන්ට තියෙනවද? එහෙම නැත්නම් ආරද මේ සුදුසුකම තියෙන්නේ කියලා බැලුවහම උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට වැටහුනේ මේ පිරිත් අතරින් ඉතාම සුදුසුකම් තියෙන පිරිස. සතර මේ ධර්මයේ වැඩියෙන් අභ්‍යාස කර පිරිස. මේ ධර්මයේ ඉක්මනින්ම ජීවිතයට සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල ලබන්න පුළුවන් හොඳම පිරිසක් මේ කුරුලට ඉන්නයි කියන්නේ. ඒ නිසා හැමදාම උන්වහන්සේ මේ අවස්ථාව ධන ආර්ණ්‍ය සුද්ධලෝ දිහා බලනවා. තමයි මේ ධර්මයේ දේශනා කළේ. මම එතෙන් ඒ ටික ඉතරයි කියන්නේ මේ ඒක නිධාන කතා වශයෙන් වැඩි විස්තර කියන්නේ නැහැ. දැන් මාත්‍රකාවට බහිමු. ඒක කරනවා අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ ධර්මයේ දෙලින්ම එකෙල්ලේම බුදුහාමුදුරෝ දේශනා කරන මේ මාර්ගයේ හැර අපේ පිරිසිදු වීම සඳහා සත්‍යාගයේ පිරිසිදු වීම සඳහා වෙන මගක් ඇත්තේම නැහැ. ශෝක පරිද්දවාන සමතික්ඛවාය. මේ ශෝකයේ පරිදීනේ කියන නිවන ඉක්මවන්ද දුක්ඛ දෝමනස්ථානං අත්සංගමාය දුක් දොම්නස් අස්තියට තැනට හරවන්ද නායස් අධිගමාය මේ කරුණ හොඳට අවබෝධ කර ගැනීම සඳහා කර ගැනීමද මේ කරුණ අවබෝධ කරගත්හම නිබ්බානස්ස සත්‍ය කිරියාය දෙලින්ම නිවනට හැරෙන නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා මෙන්න මේකයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානේ හැරෙන්න වෙන කිසිම මාර්ගයක් නැහැ කියලා එකේ එල්ලේම අනික්‍රම බුදුරජාණන් වහන්සේ විතන්ට දුමු කළා. ඒකෝට ඒකෙන් තේරෙනවා අපට කවුරු හෝ වේවා නිවන් දකින්ද බලාපොරොත්තු වෙනවනම් සතර කතරින් ඈතර වෙන්න බලාපොරොත්තු වෙනවනම් සියලු දුකින් ඈතර වෙන්න බලාපොරොත්තු වෙනවනම් මේ ආනිසංස වශයෙන් දේශනා කරපු පිරිසිදු වීම පිණිස ශෝක පරිදේව ඉක්මවන්න දුක් දුම්නස්තික අයින් කරගන්න අස්තර ගන්න ඒ මාර්ගයේ ගමන් කරන්න නිවන ලබා ගන්න. එහෙමනම් මේ ආනිසංස ලබා ගන්න තියෙන්නේ සතර සතිපට්ඨානෙ වැඩිමයි. ඉස්තරලා බුදුරජාණන් වහන්සේ ආනිසංසය දේශනා කළා. මොකද කොයිම දෙයක වුණත් ප්‍රතිඵලය කිව්වොත් මෙන්න මේ වගේ වටිනාකමක් තියෙනවා කියලා. යම් කෙනෙක්. ඒ දේ අගය කරනවානේ. ඒ දේ පිළිගන්නවා. එනවා බුදුහාමුදුරු ඉස්සරලාම කිව්වා මෙන්න මේ වගේ ආනිසංශයක් මේ වගේ ප්‍රතිඵලයක් මෙන්න මේ දිහා අගයක් වටිනාකමක් වැදගත්කමක් ශ්‍රේෂ්ඨකමක් මේ ධර්මයේ තුල තියෙනවා ඒ නිසා දුකින් එතර වෙන්න කැමති සෑම දිනාම කරුණා කරලා මේ ධර්මයේ පිළිගන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කළා ඔය මම කෙටියෙන් මතක් කළේ ඊළඟට බලමු මේක ආනිසංස කියවනේ සත්තානං විසුද්ධිය කියලා. එතකොට මේක තියෙනවා සත්‍යයන්ගේ පිරිසුදු වීම සඳහා කියලා. අපි තේරුම් ගන්න වෙනවා දැන් මෙතනදී සත්‍යයා කියන්නේ කවුද? සත්‍යය පිරිසුදු කරන්න මොකටද? දැන් පිරිසුදු කරන්න අපිරිසුදු බවක් තියෙන දෙපාරයි. එහෙනම් මේ සත්‍යය තුළ තිබෙන අපිරිසුදු භාවය මොකද්ද? ඉස්තරලාම් දැනගන්න ඕන අපිට සිදුවීම මොනවද? එතකොට අපිට ටයිම් කරගත්තාම පිළිසිදු වෙනවනේ. අපිට අහලා තියෙනවා නිරන්තරයෙන්ම අපි කතා කරනවා. සබ්බ පාපස්ස අකරණ. මොකද ඒ කියන්නේ ඉස්තරලාම කරන්නේ සියලු පව් වලින් වළකිනවා. කරන්නේ නැහැ. එතකොට පව් කරන්නේ නැති වුනහම කුසලස්ස උපසම්පදා අන්න හොඳ හරිය කරනවා. ඊළඟට ඒ හොඳ හරිය තව තවත් පිරිසිදුව සබා ගන්නවා. ඒ පිරිසිදු හොඳ හරිය පිරිසිදු තැනක සබා ගන්නවා. හිත හොඳට පිරිසිදු කරගත්තාම අර වටිනා ශ්‍රේෂ්ඨ ධර්ම ඒ තැම්පත් කරන්න පුළුවන්. එතකොට ඒකේ වටිනාකමක් තියෙනවනේ. ඉස්තරලාම කරන්න ඕන මොකද්ද? වැරදි දෙයින් අයින් වෙන්න ඕනේ. අනිද භෞතික ලෝකේ සාමාන්‍ය ලෝකේ උනත් යක් දොරක් පිරිසිදු කරනකුණත් අපිරිසිදු හරියනේ අයින් කරන්න ඉස්සෙල්ලාම අනිත් අතට මේ අපිරිසිදු භාවය ඉවත් වුණාම පිරිසිදු කරන්න දෙයක්ුත් නැහැ මේ තම මේක තියෙන මකුළු දූල් කඩලා දූවිලි අස්පස් කරලා ඉඳ පයිතර කරාම මොකක්ද වෙන්නේ ඒක අමුතුවෙන් පිරිසිදු භාවයක් උනේ නැහැ ඒ අයින් කිරීමම තමයි පිරිසිදු වෙන්නේ දැන් අපි මෙතන මේ සත්තාන විසුද්ධිය. ගොමේ සත්‍ය කියන්නේ මක් නිසා? සත්‍යේ කුණේ කොහමද? මේ සත්‍ය අපිරිසිදු වුණේ මොන මොන හේතු නිසාද? ඒ අපිරිසිදු භාවය අස් කරන්නේ කොහොමද? පිරිසිදු කරගන්නේ කොහොමද? එහෙමනම් සත්ව කියන මේ කොටස තුළ සම්පූර්ණයෙන්ම තියෙන අපිරිසිදු භාවය. ඒක අපි ඔප්පු කරන්නේ කොහොමද? දැන් බලන්න රහතන් වහන්සේලා. දැන් මාර්ගඵල ලබනවා කියන්නේ මොකද? සෝවාන් ආදී උන්වහන්සේලා ක්‍රමක්‍රමයෙන් අනුකුම්බේන මේ භාවේ ශෝක භෝගං කන්නේ. ක්‍රමක්‍රමයෙන් සුද්ධ කරගෙන සුද්ධ කරගෙන සුද්ධ කරගෙන යනවා. කොහොම සුද්ධ කරගෙන ගිහින් අන්න රහත් වෙනකොට මොකද වෙන්නේ? සම්නිච්චරම පිරිසිදුයි. ඒ පිරිසිදු භාවයේ ස්වභාවය මොකද්ද? අපි වොන්න බලමු. උදාහරණයක් අරගමු. අපිරිසිදු වස්ත්‍රයක්. අපිරිසිදු භාජනයක් හරි ගත්තාම ඒකේ ස්වභාවය මොකද්ද? ඒකේ ස්වභාවය තමයි අප්‍රසන්න ගතිය. කාටවත් ප්‍රිය වෙන්නේ නැහැ. ඒක මහ බර සම්නිතරම පිරිසිදුයි. ඒ පිරිසිදු භාවයේ ස්වභාවය මොකද්ද? අපි ඔන්න බලමු. උදාහරණයක් අරගමු. අපිරිසිදු වස්ත්‍රයක් අපිරිසිදු භාජනයක් හරි ගත්තාම ඒකේ ස්වභාවය මොකද්ද? ඒකේ ස්වභාවය තමයි අප්‍රසන්න ගතිය. කාටවත් ප්‍රිය වෙන්නේ ඒක මහ බරක්. අපහසුවක්. ඒ ඒ වැඩේ ඒ ඇඳුම ගත්තට ඇඳුමක් හෝ භාණ්ඩ ගත්තට පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි අපිරිසිදු දේවලුත් පාවිච්චි කරන අය ලෝකෙ ඉන්නවා. කිසි ගණනක් නැතුව. පිරිසිදු වෙන්න කැමති අයට අර අපිරිසිදු වීම මහා බරක් අපහසුවක් අප්‍රසන්න ගතියක් ඒ අපිරිසිදු භාවය තුළ තියෙන අපි උදාහරණයක් ගමුකෝ ඇඳුම කියලා ඇඳුම බලන්න අපිරිසිදු වුණාම මොකද වෙන්නේ මොකද අපිරිසිදු උනේ අන්න ඒක මතක තියාගන්න බාහිර වශයෙන් යම් යම් කිලුටු දේවල් දූවිලි වෙන්න පුළුවන් බැලි වෙන්න පුළුවන් වෙනත් වෙනත් දේවල් ඔන්න ඇඳුමේ ඇතුල් වුණා ඇඳුම ගියා වුණා. බෑවිච්ච වෙලාවෙ ඉඳලා නේද දැන් අර අප්‍රසන්න ගතිය ආවේ. බර ආවේ. දැන් සහැල්ලුවක් තියනවා දැන් වන්දහම් නෑ. අන්න ඒ ඒ උදාහරණයම අපි ගමු මෙහාට. දැන් අපේ මේ සත්‍යය කියන්නේ මොකද්ද? අපි දැන් කතා කරනවා නම් කතා කරන්නේ කයක් හිතක් ගැන කතා කරනවා. මේ රූපකය. ඒ වගේ සිතිවිලි මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. මොකක්ද මේ ජීවිතය කියන්නේ? අපර පුළුවන් ද ජීවිතය කියන එක ශරීර කූඩුව කියලා ගන්න. ශරීර කූඩුවට පමණක් ජීවත් කරවන්න පුළුවන්. දැන් හුස්ම ටික නැති වුණොත් අපිට ජීවත් වෙන්න බෑ. ඒනම් මේ ජීවිතයක් කියන්නේ එකක් නෙමෙයි. දැන් අපේ රූප කලාව බැලුවොත් අපි දෙතිස් කුණප කොටසක් තියෙනවා කියලා කියනවා. ඊළඟට ඒවා බෙදනවා අපි හතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන පසුවි වතුරයි ඉන්ද්‍ර හුලඟයි කියන්නේ. එතකොට මේ ශරීර කූඩුව ඔක්කොම එකතු කළා අපි මේක පුච්චලා අලු කළොත් අලු ගොඩක්. අපිට එකක් කියන්න බෑ. මේ කෑලි ගොඩක් තියෙනවා. රූප කලාප විශාල රාශියක් තියෙනවා. ඒ අපිට පිටිවිලි කියන්න පුළුවන් ද එකක් කියලා. මේ සත්‍යය කියන්න මොනවද? දැන් අපේ ජීවිතය තුල තියෙනවා ඇහැ කන නාසය දිව ශරීරය හිත කියන. ඔය ඇහක් ගැන කතා කළාට වැඩි වශයෙන් අපි කතා කරන්නේ පහයි. ඇහැ කන නාසය දිව ශරීරය. මේකෙන් තමයි ලෝකේ සම්බන්ධ කරන්නේ. ජීවිතේ බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ කරන ආයතන. ආයතන පහක් තියෙනවා. අය ඉතින් අපි ප්‍රධාන වශයෙන් ගමු පහක්. මේන්නේ ආයතන වල තියෙන සම්බන්ධතාවයේ උඩ තමයි අපේ මේ පැවැත්ම ගෙනියන්නේ. දැන් පැවැත්ම ගෙනියන්න මොකක්ද ඕන වෙන්නේ? පැවැත්ම ගෙනියන්න නම් සම්බන්ධකමක් තියෙන්න ඕන. එකකට ජීවත් කරවන්න බෑනේ. තනියකට ජීවත් වෙන්න බෑ. තවත් එකක් සම්බන්ධ වෙන්න ඕන. ඒ සම්බන්ධ වීමෙන් මොකද්ද උනේ? සම්බන්ධ වීම දිගින් දිගට අරන් යනවා. දිග ඕනම දෙයක් පාවිච්චි කළොත් ඒක වැඩි වෙනවා. පාවිච්චි නොකළ හිටියොත් ඒක දිරනවා. දැන් මොකද කරන්නේ? ඇහ කන නාසාදී ඉඳුරා අපි නිරන්තරයෙන් පාවිච්චි කරනවා. මොන විදිහට මේ පාවිච්චි කරන්නේ? අනේක මතක තියාගන්න. ජීවිතය කියන එක අපි කෙටි සටහනක් දාගත්තොත් ඇහ කන නාසාදී ඉඳුරා කියන සම්බන්ධ දෙයක්. එතකොට මේ සම්බන්ධතාවය නිසා අපට මොකද වෙන්නේ? අපි ඔන්න ඔයයක් ගත්තා කියන්නේ. දැන් අපිට දැක්ක රූපයක්. අපි දැක්ක ගමන් අපේ හිතේ තියෙනවා යම්කිසි ආස්වාදය ලබන්න සුදුසුකම් තිබුණා. ඔය හැම රූපෙටම ඇල්ලානේ. එයාට සමහර රූප වලට ඇලෙන්නේ. ඒ මොකද්ද සමහර රූප වලට ඇලෙන්නේ මොකක් නිසාද? අන්න හැඩයට මෙයා ප්‍රියයි. ඒ හැඩයටයි මෙයා ඇලිලා තියෙන්නේ. රූපෙට නෙමෙයි. රූපේ නම් කාටක් තියෙනවනේ. ස්වරූපෙටම ඇලෙන්නෙත් නැහැ. ඔය කොහොමද මොකද? අපි කියන ආත් ඡන්දේ කියන්නේ. මත් දෙක මොකද? කැමැත්තට අනුව ඇලෙනවා. යා යා කැමැත්ත කොතනද තියෙන්නේ? ආ සම්බන්ධ වුණා. සම්බන්ධ ඉතනේ මොකද? අන්න දැන් ඉස්සෙල්ලා කරේ සම්බන්ධ වුණාම සම්බන්ධ වෙන්නේ මොකටද? අපිට අපි බලනාර තේරෙනවා. දුරුවන්කම නෑ. ඔරි උනල්කම. බලන්න මොකටද? බලන්න මොකක් හරි වෙන්නේ. කාර්යපිටයක් සතුටක් ලබන්න. මම තල්ලු කරන්නේ. මේක එපා වෙන එකක් ඕන. අපි යම් කෙනෙකුට තරහ මේක බලන්න එයා බලන්න කැමති නෑ. ඒ කියන්නේ ඒක එපා මට හොඳ එක ඕන. හොඳ එක ගන්න තමයි අර එපා කියන එක තල්ලු කරන්නේ. දැන් මට මොකවත් එපා නම් අර මට ප්‍රශ්නයක් නැහැ නේ. හැමතිස්සෙම බලන්නේ ඕනකමක් ඇති කරගන්න. ඕනකම කියන්නේ මොකක්ද? අන්න බලන්න. ඇලීම, බැඳීම, සම්බන්ධකම, බලාපොරොත්තුව කියන තාක් සත්‍ය දුක්ඛය. දැන් බලන්න රහතන් වහන්සේලා දුක් විඳින්නා කියන්නේ මොකද? රහතන් වහන්සේලා ජීවත් වෙන්නේ නැද්ද? දානවල වෙනවා. ඉන්න ගන්නවා. වතුර ප්‍රාසර බොනවා. අතේ පොණක් බෙහෙත් ගන්නවා. මොකද වෙලා තියෙන්නේ? උන්වහන්සේලා බලාපොරොත්තු කිසිවක් අරහං කියේ මොකද්ද? අත්හැරීම. අත්හැරීම. අන්න අපේ බලාපොරොත්තු තියෙන තාක් සත්‍ය දුක් වෙනවා. අනික තමයි කිව්වේ මේ සත්තානම් විසුද්ධියා කියන එකේ තේරුම. මොකද්ද? අපි අර වස්ත්‍රයට යම්කි දෙයක් සම්බන්ධ වෙච්ච දා ඉඳලා මේ දුක තියෙන්නේ. ඒ සම්බන්ධකම කිලුටු දේ අත්හැරලා දැම්මහම නිකම්ම පිරිසිදු වුණා. කරන්න තියෙන්නේ මොකද්ද? අපිරිසුදු දේ ඉවත් කරන එකයි. නොගැලපෙනදී වැඩකට නැතිදී තීරුමක් නැතිදී ප්‍රයෝජනදී දුක් සහිත දේ ඉවත් කිරීමම තමයි සල්. උදාහරණයක් අපි ගමු. එතකොට අන්තිම මුඛ්‍යන් උපදගන්න දිතරවල. මෙහා කරන ආසාවි සම්බන්ධ කරගෙන එනකොට ඔන්න ආසාවක් ඇති වුණා. අපි සාමාන්‍ය එක උදාහරණයක් ගමුකෝ. මොකද්ද? උලක් දැකන ආසාවක් ඇති වෙනවා. අපේ උදාහරණයක් තියෙනවා. අපි කවුරුත් අහලා තියෙනවා මේ වංගීත හාමුදුරුවෝ කියන්නේ. මාව දැන් දැවෙනවා, පිච්චෙනවා. අනුකම්පා කරලා ස්වාමීනි මේ රාගෙන නැති ගින්න නිවා ගන්න මට උදව් කරන්න කියලා. මේ වෙලාවේ බලන්න අර හාමුදුරුවන්ට අර ඉඳහුටි ඉඳපාති ගිය හාමුදුරුවන්ට දැන් වහන්සේ බහක් නෑනේ. උන්වහන්සේට වග බලාපොරොත්තුවක් නැතුව උන්වහන්සේ තින්ද පාත ගියේ. කොහොම හරි ඇහැ ගැටුණා මේ රූපෙට. මොකද ඒ රූපෙම ආවේ මේ හාමුදුරන් වෙන රූප මෙතේ ඉස්සලා දැකලා නැද්ද? අනිතන රහසක් තියෙනවා. එකයි. ඒ රූපයේ තියෙන හැඩය තියෙනවනේ. රූපෙත් ඉතින් ඒ ස්ලොම්මිය සම්මස්නහරාදී කියලා ගොරන් තියෙන්නේ. නමුත් මේ රූපෙට මොකද වෙන්නේ? මේ රූපේ තියෙන හැඩේ මේ හාමුදුරුව ප්‍රියයි. සාංකාරික වශයෙන් මේ හිතේ තියෙන හැඩයක්. ඒ හැඩය තමයි අගය කරලා තියෙන මේ ඉස්තර. ඕක මනෝභාසය තැම්පත් වෙලා තියෙන අපේ හිත තුළ ඒකට අනුසය ධර්ම. ඇතුලේ කාලාන්තර මුල්ට ඇසුරු කරපුවා තැම්පත් කරනවා. ඒ තැම්පත් කරපුවා තමයි ওই වරින් වර දොට්ටේ එන්නේ. දැන් යකෝ හාමුදුරන්ට මේ අර හැඩිය දැකලයි අන්න ලස්සනයි හොඳයි කියලා හිතක් ආවා. හිතවිල්ලක් ආවා. අන්න ඒ හිතවිල්ල අර පෙර සංසාරේ තිබුණු ඒවත් අර ආසාවල් ඇතුව ඇසුරු කරපු ඒවා තියෙනවනේ. ඒකයි මේකයි කොන්න සම්බන්ධ වුණා. අන්න සත්තානම්. කිනන්දය මනා සම්බන්ධකම අන්න කිලුටක් ආ වස්ත්‍රයේ පිරිසිදු වස්ත්‍රයට දැන් මෙයා මොකක් හරි සම්බන්ධ කරගත්තා. දැන් මම මුලින් කිව්වනේ පිරිසිදු වස්ත්‍රයට මොනවා හරි සම්බන්ධ වුණොත් අපවිත්‍ර දෙයක්, කිලුටු දෙයක්. ඒ වස්ත්‍රය අපවිත්‍රයිනේ, බරයිනේ. ප්‍රියමනාපයක් නැහැනේ. ආන් ඒ වගේ සිතට රාග හිත ආවා. එනකොටම හාමුදුරන්ගේ අර ස්වභාවය මුළුමනින්ම නැති වුණා. අපි හොඳට බැලුවොත් අපිට රාගසිත කවුත් කොටිකුත් ඇති වෙලා තියෙනවානේ ආසාවල් බලාපොරොත්තු නොයෙක් ඒවා දැකලා කුංජලියෝ දැකලා අහලා වින්දනය කරලා සමහරට හිතින් හිතලා කරන දේවල් ඇහෙන් කනෙන් නාසයෙන් ගත්ත දේවල් හිතලා අපි යම් යම් දේවල් වලදී මහ පිච්චෙනවා නිකන් ඉන්න ගමන් අපි ඒතම රූපයක් දැකලා ඒ රූපේ ගියා අපි එයා රූපේ දන්නේත් නැහැ රූපේ දන්නේ නැහැ ඉස්සරහට හම්බුණා රූපේ ගියා. නමුත් අපි නොදැනුවත්වම බෙල්ල කීසරයක් කරනවද? ඒ රූප බලන්න. අපි හිතනවා අපි නිකම්ම බෙල්ල කර නැහැ. අපේ සිතේ ඒ රූපේ වැදුනා සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වුණේ හැම රූපයක් නෑ. මගේ හිතේ තියෙන හැඩයට සමාන එකක් ආන් අතෙන්ට අතන තිබුණා. ආන් කාන්දමට කාන්දම ඇදුණා. කාමය කියලා කියන්නේ කාන්දම. මෙතන කාන්දම තියෙනකොට තවත් කාමයේ තියෙන දෙයක් වුණාම එකපාරම ඇදලා යනවා. ඒ ඇලෙන ගතිය සම්බන්ධ කරනවා. දැන් එතකොට අර හාමුදුරුවන්ට අර තාම අර සැනසිලිදායි හිතට විසුදු හිතට වැදුනා එකක්. වැඩිච ගමන් අන්න ඒ හාමුදුරුවෝ නොසන්සුන් වුණා. අන්න නොසන්සුන් වෙච්ච ගමන් සත්තානම් විසුද්ධිය. දැන් මේ පිරිසුදු කරන්න කිව්වා. අනේ ස්වාමීනි අනුකම්පා කරලා මට පිහිට වෙලා මේ රාගය නැමැති ගින්න නිවා ගන්න උදව්වක් කරන්න කියලා කිව්වා. එතකොට ආනන්ද හඳුරු කියන නිමත් නිමිත්තම් පරිවජ්ජේ. නිමිත්ත අත්තරින්. මොකද්ද මේ නිමිත්ත කියන්නේ? දැන් මෙතනදී තියෙන නිමිත්ත තමයි අර කාන්තාව නෙමෙයි. කාන්තාව කියනවා මොන මොන අය කාන්තාව කොටිකොත් හිටියානේ මේ. දැන් මේ කාන්තාව මොකද එහෙම උනේ? මේ කාන්තාව මට ලස්සනයි මට. මට හොඳයි. ප්‍රිය මනාපයි. මේකේ මට සතුටක් තියෙනවා කියලා අතීතයේ තිබුණා. මේ හැඩේට. ආන් ඒක ඇවිස්සීලාවන්නේ. දැන් මෙයා නිමිත්ත මරු කරන්න කිව්වොත් අර ලස්සනයි හොඳයි සැපයි කියන එක මොකද උලේ? ඒක අනිත් පැත්ත හරවන්න කිව්වා. අර ඒකනේ අපි පිළිකුල් භාවනාව කරන්නේ. මොකද දැන් පිළිකුල් භාවනා කරන්නේ මොකටද? පිළිකුල් භාවනාව කරන්නේ ඒකේ කිසි වටිනකමක් නැහැ, වැදගත්කමක් නැහැ, තේරුමක් නැහැ. මේකේ තියෙන්නේ අගේ කුල යුතු දේවල් නෙමෙයි. ඔය කෙස්ලොම්නිය සම්මස්නහර ආදී කෑලි ගොඩ අරගෙන වෙන් කරලා බලන්න. මොකටද? මේකේ එකම දෙයක්වත් තියනද වටිනාදයක්? වැදගත් දෙයක් තියනවද? කලකට අලන් අරන් තියාගන්න දෙයක් තියනවද? ප්‍රයෝජනවත් ගන්න දෙයක් තියනවද? කෑලි වෙන් කරලා වෙන් කරලා බලන්න පොඩ්ඩක්. කෙස් වෙන් කරලා බලන්න. කෙලසෙම් සුතු මල මුත්‍ර බුකු බඩවැල් ඔක්කොම වෙන් කරලා බලන්න. කෑලි කොටස් කරලා කොටස් කරලා බලන්න. මේ එකම කෑල්ලක තියනවාද පිරිසුදු දෙයක්? අහවල් කෑල්ල වටිනවා කියලා දෙයක් තියනවාද? කලක් තියාගන්න පුළුවන් එකක් තියනවාද? දැන් බලන්න අපි හොඳ රසවත් ආහාරයක් ගන්නවා හොඳ වටිනවා කියලා. ඒ කෑල්ල අරගෙන කටට ගන්නකොටම බලන්න වෙනස් වෙච්ච හැටි. දැන් ආයේ අපි අතට ගත්තොත් මොකද වෙන්නේ? පුළුවන් ද කාටවත් දෙන්න. දැන් අර කෙලත් එක්කම විස්තර වෙනකොට දැන් අර වටිනාකම නැති වුණේ නැද්ද? හොඳයි ඒ ඒ කෑල්ලේ නැත්තම් පුඩින් එක හරි මොකක් හරි අපි ඕන ගුරෙන් පල්ලට දැම්මා. දැන් ගියාට පස්සේ ආපහු එන අර අරගන්න බලන්න. ආවොත් මොකද? පැත්ත බලන්න කැමති වෙන්නේ නැහැ. හරිම අප්‍රසන්නයි. ආ එතකොට මේකෙම තේරුම් ගන්න පුළුවන්ද? හේ කෑල්ල ඉස්සෙල්ලා වටිනාකමක් කියලා දැම්මා. ඒ වටිනාකම තියනවා නම් මේ ශරීරයේ තියෙන වටිනාකමක් තියනවා නම් ශරීරය බොහොම වැදගත් දෙයක් වටිනා දෙයක් මේක බොහොම සරු දෙයක් ආස්වාද ජනක දෙයක් මේක ලස්සන දෙයක් හැඩ වැඩ ඇති දෙයක් නම් ඒකට දාන දී තියෙන්න බෑ ඒ ඒ தත්ත්වේ රකින්න පුළුවන් වෙන්න ඕනනේ. මේ කෑල්ලේ වටිනාකම ඒක ඇතුළට දැම්මත් වෙනස් වෙන්න බෑ. ඇයි ඒකත් වටින දෙයක් නේ. එහෙනම් බලන්න ඒක ඇතුළට දාලා ඉවත් එක්කම මිශ්‍ර වෙච්ච ගමම්. ආන් අනිත් පැත්ත හැරුවා මොකද වෙලා තියෙන්නේ? ඔය හැම දෙයක්ම එහෙම වෙන්නේ නැද්ද? අපි අඳින අඳුම දිහා බලන්න. අපි පාවිච්චි කරන හැම දෙයක්ම මේ ශරීරයට පාප කරන මොකද වෙන්නේ? ඒක අර මුලින් තිබුණු தත්ත්වය සම්පූර්ණ වෙනස් වෙනවා. පිළිකුල් භාවනාව වශයෙන් කරන්න මොකද්ද හේතුව? මේකට දාලා තියෙන අනවශ්‍ය වටිනාකම. අගය කිරීම. මේක හොඳයි ලස්සනයි සැපයි කියන එක බොරුවක්, මායාවක්, මුලාවක්, මිරිඟුවක්. ඇත්ත වශයෙන්ම මෙහෙම අපි හිතන රූපයක් ඔතන නැහැ. මේක තියෙන කෑලි ගොඩක්. එක කෑල්ලක්වත් කෑලි දෙකක් එක සමාන නැහැ. ඒ එක කෑල්ලක තියෙන අයිතිවාසිකම අනිත් එකේ නැහැ. එකකට එකක් වෙනස්. කෙස් වලින් කරන වැඩේ වෙනස්. කෝඹියන් ගස් වෙනස්. දත් වලින් කරන කාර්ය වෙනස්. මේ ආයතන 32ක් අපි කියමු වැඩ වැඩ කට්ටිය කියලා. වැඩ කට්ටිය 30 දෙන්නේ එකට එකතු වුණා මේ කරන වැඩ කොටසක්. එක්කෙනෙකුට එක්කෙනෙකුගේ කාර්යභාරය වෙනස්. අන්න ආත්ම දෘෂ්ටිය කියන්නේ තන. අනාත්මය කියන තැන. ඔය මොකද්ද කරන්නේ? විසුද්ධිය සත්තානං විසුද්ධිය. මොකද්ද? මෙතෙක් කල මේ මම මගේ මේක ලස්සනයි, හොඳයි, සපයි කියලා හිතේ ඇලුනා. මේ රූපේ නෙමෙයි මේ තියෙන්නේ. මෙවුවා වැරදි විදියට හිත පාවිච්චි කරන එකේ වැරද්ද. මේ රූපවල නැහැ, සද්දවල නැහැ, හොඳයි, නරකයි, ලස්සනයි, සපයි කියනවා. ඒ වගේ ස්වභාවය තමයි ටිකක් කල පවතින එකට ඕන කරන හේතු වෙනකොට හැදෙනවා. ඕන අපි හිතමු ගහක් ගත්තොත් ගහකට ඕන කරන දේවල් ලැබෙනකොට හැදෙනවා. ඒක නැති වුණාම මොකද වෙන්නේ? මැරෙනවා. විනාශ වෙලා යනවා. හොඳයි අපි බලමු මේ වගේ නෙමෙයිද ශරීර කූඩුව කියලා. ශරීර කූඩුව හුලං ගන්නවා. වතුර දානවා. ඈ ආහාර දානවා. උස්නේ තියෙනවා. දැන් ඕවා තියෙනකන් ගහ මේ මේ ගහ හැදෙනවා වගේ මේකත් හැදෙනවා. හොඳයි ආහාර නොදුම ඉන්න බලන්න. දැන් මොකද වෙන්නේ? හුස්ම ගන්න නැතුව ඉන්න බලන්න. අන්න දහ මරුණා වගේ මේකත් මරනවා. එහෙමනම් අපිට තීරුම් ගන්න වෙනවා. අන්න විසුද්ධියා කියන තැනට හැරෙන්නේ මොකද්ද? මෙතෙක් කල මම කියලා එක්කෙනෙක් වශයෙන් හැදුවනම් මේක. හිතෙත් තිබුණා නම් මේ මම තමයි ආස්වාදය ලබන්නේ. මේ හඳ තමයි හඳෙන් තමයි මම ආස්වාද ලබන්නේ. මේක කල්පනා කළොත් මේක නැතුව මට ආස්වාදයක් සතුටක් ලබන්න බෑ කියලා. අන්න ඒක අගය කරපු එක. ඔය අගය නැති කරා. අගය නැති කරන්නේ මොකක් නිසාද? මේක අගය කරපු හින්දා තමයි මේ දුක ඇති වුනේ. මේ තරම් ඉපදිලා. මට මේක ඕන මේක ඕන මෙහෙම ඕන මෙහෙම ඕන කියලා එක එක දේවල් ඉල්ලන්න පටන් ගත්තේ. සම්බන්ධ කරගන්න පටන් ගත්තෙම මෙව අගය කරපු හින්දා. මොනවා හරි දෙයක පින්නතුනේ අත්තරින්න තියෙන එක ක්‍රමයක් තියෙනවා. අත්තරින්න. මොකද්ද අත්තරින් කොහොමද අත්තරින්නේ? ඒ දේ පිළිබඳ කිසිම වටිනාකමක් නැහැ, වැදගත්කමක් නැහැ, හොඳක් නැහැ. බොහොම తాවකාලික දෙයක් කියන එකට හැරුවහම අන්න අත්තරින් ලේසි. දැන් මොනව අපි බලමු? මේ ශරීර කූඩුවට තියෙන ලස්සන. ඔය ඉහළින් යන තාපසවරු නාරිලතා කියන මල දැකපුවාම ධානයෙන් පිරිහෙනවයි කියනවා. ඉතින් බලන්න මේ නාරිලතා කියන මලේ එයාට සාමාන්‍යයෙන් හිතුනොත් මේක මලක්. නමුත් මේ මල කියන්නේ නෙමෙයිනේ හිතුනේ. ඇත්ත වශයෙන් මේකේ මේ සචේතනික දෙයක් නෙමෙයි. රූපයක්. ඒක කිසිම නෑ ඉල්ලීමක් කරන්න. එහෙම දෙයකට ඒ හැඩයට ඒ ස්වභාවයට හිත ගිය තැනම අර වටිනා ශ්‍රේෂ්ඨ ධ්‍යාන ශක්තියක් ඉහලින් ගිය තාපසයා බිමට වැටෙන්න අර ඇලීම කොච්චර බරපතලද කියලා බලන්න. රාගය ආශාව කොච්චර බරපතලද ධ්‍යාන ශක්තියක් වන්න. අහලා තියෙනවා නේද අර අපේ ස්වාමින් වහන්සේ නමක් අර ඉහලින්ගෙන් ආක් කියලා කාන්තාවක් වැවේ දීතිකාවක් කියමින් මල් නෙලලලා හිටියා. මේ හඬට මේ කාන්තාවගේ හඬට වශී වෙලා ඇලිලා හාමුදුරුවෝ අන්න ධ්‍යානෙන් පිරුණා. අන්ත දුකට වැටුණානේ. ඒ කතාවේ තියෙන අන්තිමේ එක හැක් තියෙන කාන්තාව ඒ කාන්තාවට ඒ විතර කතාව තියෙන්නේ එක හැක් තියෙන මේ කාන්තාව ඇහැ කන උනා අන්න යාගෙන් ලුණු කැඳ බීලා තමයි අන්තිමේ ජීවත් වෙලා තියෙන්නේ ඒ පුජ්‍යලයා කවුද මේ ඉහලින් ගිය තාපසයා මේ හාමුදුරුවෝ ඉහලින් ගිය හාමුදුරුවෝ අද මේ එක හැක් තියෙන කාන්තාවගෙන් ලුණු කැඳ බීලා ජීවත් වෙන්න තරම් දුකටපත් වුණා. මෙන්න දුක සත්‍යාගේ අපිරිසිදු භාවය සිදු වුණා කියන්නේ මොකක් නිසාද? අන්න රාගය. රාගය නිසා අර වටිනා පිරිසිදු හිතක් ශක්තියක් පිළිගුණා. මේ මේ සුළු හිත අන්න අර සද්දේ අගය කරමින් ඉඳන්නේ. ඉතින් ඒ සද්දේ අගය කළේ මොකද්ද? එයා ඒ සද්දට වහල් වෙලා තියෙනවා හිත පුරුදු කරලා තියෙනවා ඒ කාන්තාවත් සමහර විට සසරදී මේ ගනුදෙනු කාර්යද දන්නේ නැහැ සමහර විට නැත්තම් එතෙන්ටම ඉන්න ඕනේ අනික තමයි කිව්වේ මේ අයිතිවාසිකම් කොයි පැත්තෙන් බැලුවත් අයිතිවාසිකමක් උඩ තමයි ක්‍රියා කරන්න කියලා ඒ අයිතිය මොකද්ද පෙර සංසාර පුරුදු ඒ නිසා මෙතනදී අන්න සත්තානම් විසුද්ධියා කියනකොටම තේරුම් ගන්න වෙනවා අපට අපිරිසිදු වෙන දේවල් අයින් කරගන්න. මොකද්ද? ආසාව, බලාපොරොත්තුව, ඕනෑකම. මේ මෙව අයින් කරලා දාගන්න වෙනවා. එතකොට තව උදාහරණයක් මම මතක් කරන්නම්. බිම්බිසාර රජුරුවන්ගේ දේවින් වහන්සේගේ කේමාව. ඒක අපි මේ විස්තර කතා කරන්න ගියොත් වෙලා මදි වෙන හින්දා හේමාව බුදුහාමුදුර ළඟට එනකොටම දිව්‍යාංගනාවක් වගේ ලස්සන කාන්තාවක් ලැබුණා. එයාගේ මාන්නේ තිබුණා මම තමයි මේ රටේ ඉන්න ලස්සනම ඒ කියන්නේ ලස්සනම කාන්තාව රූප සුන්දරි පළවෙනි අංක එක එයා දාගෙන හිටියා අන්න ඒක කඩන්න මාන්නේ කඩන්න ඉස්සරලාම කළේ අන්න ලස්සනම එයාට වඩා ලස්සන රූපයක් නැවුවා ඊළඟට මෙතෙක් කල් හිතා මේ ආරංචි වෙලා තිබුණේ බුදුහාමුදුරුවෝ මේ ලස්සන ඒවා අවලස්සන කරනවා ඒවට මේ උන්වහන්සේ නිඳා කරනවා ඒවා අලිච්චි කරනවා ඒවා වැඩක් නෑ කියලා කියනවා ආ අන්න ඒ මතය බුදුහාමුදුරුව මෙහෙම එකක් කියලා තියෙනවයි කියන මතය අයින් කරගන්න එපා ඉස්සෙල්ලා නැත්නම් යා කියන එක පිළිගන්නේ නැහනේ යමක් පිළිගන්න විශ්වාසයක් ඇති වෙන්න ඕන දැන් මම කියන බණ උනත් මේ ඇයට උදාහරණ ඇතුව කිව්වොත් තමයි විශ්වාසයක් ඇති වෙලා පිළිගන්නේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ මා ඉස්සල්ලාම පින්නේ මොකද්ද? ඒ ලස්සන කාන්තාව හද මේ මවලා මේ ඔබට වඩා ලස්සන රූපයක් මෙතන තියෙනවා. එතකොට කාන් ඒ ලස්සන කාන්තාව පවන්සලනවා. අර මාන්නේ කැඩුවා බුදුහාමුදුරුව මෙහෙම දේශනා කරනවායි කියන මතයත් කැඩුවා. අන්න විශ්වාසයක් ඇති වුණා බුදුහාමුදුරුව කෙරේ. දැන් යාට මේක බලාගෙන ඉන්න සැලසුවා. අන්න බලන්න ක්‍රමානුකූලව ඒක වෙනස් වෙවිගෙන වෙනස් වෙගෙන යන අර පින්නු හැටි ඕවන් තරුණ කාන්තාව මැදි වියවයි. දරුවා හම්බෙච්ච වයසවත්. කොහොම හමකින් ආක් කියලා ඔන්න දුර්වල වේගන යන අවස්ථාව. ඒකින් ආක් කියලා ඔන්න අබල දුබල වෙලා අන්න පණ ගිහින් බිම වැටෙන හැටි. ඒකත් කුණු වෙලා යන හැටි. අන්තිමේ ඇට කෝටු ගොඩක් බවට පත් වෙලා. ඒකත් අන්න බලන්න බුදුහාමුදුරුවෝ මේ අර කාන්තාවගේ තිබුණු අර දුර්වලකම අර කිලුටු ටික අස්කරන්න යථා යථාබෝධය කියන්නේ මොකක්ද? යථා භූත ඥානය. ඔය අපේ ජීවිතය තුළ ඕක තියෙනවා. මොකද්ද? අර බුදුහාමුදුරුවෝ පෙන්නපු ස්වභාවය අපේ ජීවිතවල තියෙනවා. අපි දකින්නේ නෑනේ. දකින්න කියන්නේ හිතන්නේ. අපි හිතන්නේ මේ බාහිර ලෝකයේ දේවල් අලගෙන ඔට්ටු වෙනවා මිසක් මේ අභ්‍යන්තරේ බලන්නේ නෑනේ. අපි අනුන්ට ඇඟිලි දික් කරනවා මිසක් අනුන්ගේ වැරදි හදන්නේ. අපි වැරදි ගැන අපි කල්පනා කරන්නේ අපි කාට කාටද කියනවා අහවල් එක්කන වැරදි මෙහෙමයි මෙහෙමයි කියන වැරදි අඩු අරන් කතා කරනවා. නමුත් අපි බලන්නේ අපේ කොච්චර අඩුපාඩුකම් වැරදි තියනවාද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ අනුන්ගේ අදකුද හොයනවට ඉස්සෙල්ලා තමන්ගේ අදගන්න. අන්න ඒක තමයි දැන් මෙතනදී සත්තාන විසුදිය කියන එක විතර කරන එක සෑහෙන තැක් කියන්න තියෙනවා. ඒකෝර අපිට අනිත් කරුණු ටික පැහැදිලි කරන්න මදි වෙන නිසා මේ සත්තාන විසුද්ධිය කියන අද සත්‍යය හැදිලා තියෙන ඇලී පදනම්තරේ. මොකක් හරි සම්බන්ධකමක් තිබුණොත් දිගින් දිගට යනවා. එහෙනම් මේ සම්බන්ධකම කඩන්නේ කොහොමද? සම්බන්ධකම කඩන්නේ මොකද? මේක දිගින් දිගට අරන් යනකොට අනේ තේරුම් ගන්න ඕන මේ සම්බන්ධකම නිසා මේ සම්බන්ධකම ඇති වුණාම එයා ඒ සම්බන්ධකම මොකට සම්බන්ධ කරගන්නේ? ආස්වාදයක්, ප්‍රයෝජනයක් බලාපොරොත්තු හොඳයි අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙනවද? බුදුහාඳුර දේශනා කරන යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං ලෝකයා දුක් විඳින්නේ කැමැති දේ නොලැබීමයි. හොඳයි ඔබ මුළු ජීවිත කාලෙම සැප හොයන්න නෙමෙයිද මහන්සි ගත්තේ? හා හොඳයි ඔබට සැප ලැබිලා තියෙනවද? සතුට ලැබිලා තියෙනවද? දැන් අපි හිතමු මී පෙලි ටිකක් කනවා. කන්නේ බඩ පිරෙන්න නෙමෙයිනේ. රහව. ඔය රහ අපි විතර නිතර අරගන්නේ මොකද තව ටිකක් තව ටිකක් කියන්නේ. ඒ රහ ගත්තු ගාමම නැති වෙනවා. නැති වෙන ඉඳ හොයනවා. ඉතින් මේක මෙහෙම කණ්ඩ ගියොත් එහෙම මොන දුකක්ද? දැන් මෙයා කල්පනා කළොත් දැන් රහ දිගටම අපි හිතමු එක සැරයක් මීපැණි කාලා අපි දවසේම රහ තිබුණොත් කන්නේ නේද? හොඳයි ඔබ මුළු ජීවිත කාලෙම සැප හොයන්න නෙමෙයිද වහන්සි ගත්තේ? හා හොඳයි ඔබට සැප ලැබිලා තියෙනවද? සතුට ලැබිලා තියෙනවද? දැන් අපි හිතමු මීපැණි ටිකක් කනවා. කන්නේ බඩ පිරෙන්න නෙමෙයිනේ. රහව. ඔය රහ අපි විතර නිතර අරගන්නේ මොකද? තව ටිකක් තව ටිකක් කියන්නේ. ඒ රහ ගත්තු ගාම නැති වෙනවා. නැති වෙනින්ද හොයනවා. ඉතින් මේක මෙහෙම කණ්ඩ ගියොත් එහෙම මොන දුකක්ද? දැන් මෙයා කල්පනා කළොත් දැන් රහ දිගටම අපි හිතමු එක සැරයක් මීපනි කාලා අපි දවසම රහ තිබුණොත් කන්නේ නැහැ නේද? ආයතරයක් හොයන්න ඕනේ නැති වෙන්නේ. මේක කල්පනා කළොත් අනේ හැබැයිට අපි මෙතෙක් කල මේ ජීවත් වුණා. ජීවිතේ ගෙනියනවා. අපි මේ මුළු ජීවිත කාලෙම මොකද කොලේ? අපි ජීවත් වෙන්න කියලා මොනතරම් දේවල් කළාද? මේ හම්බ කළා නැත්නම් ඉගෙන ගත්තා කියමුකෝ. ඉගෙන ගත්තා, රැකී ආරක්ෂා කළා, විවාහ වුණා, ධර්මල් වැඩි කළා, ගෙවල් දොරවල් හැදුවා, රැකී ආරක්ෂා කළා, ඉඩකඩම් හැදුවා, තව තව දේවල් කරගෙන කරගෙන යනවා. මෝ ඕවා කරලා දවස මුළුල්ලේම උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කරපු දේවල් හිතලා බලන්න. අන්තිමේ අමාරු වෙනකොට බුදිය ගන්නවා. පුළුවන් නම් ඒත් රැහත් කරනවා. දැන් ආයෙ ළඟට මොකද්ද කරන්නේ? හැමදාම කරලා තියෙන දේ නෙමෙයිද කරලා තියෙන්නේ. අර රෝදි කරගෙනකොට හැමදාම ඒ රෝදිමනේ එතනමනේ ගැටෙන්නේ. එක තැනක් ගැටෙනවා. අපි ජීවිත කාලෙම කලේ මොනවා හරි කෑවා. මොකක් හරි ඇන්දා. මොනවා හරි කිව්ව හිතුවා ඉච්චරනේ. අන්තිමේ අපට මේ ජීවිත කාලේ මේ කාපු බීපු ඇඳපු පැලඳපු ඒ වගේ අපට ලැබිලා තියෙන ඵලය කියන්න බලන්න. අපට ලැබිලා තියෙන සැනසෙල්ල කියන්න බලන්න. යාම්ති මට පුළුවන් ද ඔබට මේ මෙච්චර දේවල් මම කෑවා හම්බ කළා වින්දනය කළා. ඒ ආනුභාවයෙන් මට අසනීපයක් හැදෙන්න එපා. මගේ මේ අසනීපය සුවපත් වෙන්න ඕන මේකේ ආනුභාවය. ඔබට ඔළුව රහදී නවත්ත ගන්න පුළුවන් ද මෙතෙක් කල් කාබ් බීපුවම. අපි හිතමු මොන හෘදේ රෝගයක් හැදුනා. දැන් දොස්තර මහත්තයා කියලා තියෙනවා මේක හොඳ කරන්න බෑ. නැත්තම් පිළිකාවක් හැදුනා, අංශභාගයක් හැදුනා. දැන් මේක මට නම් කරන්න බෑ. කවුරුත් දොස්තර මහත්තුරු නියම කළා. දැන් එහෙනම් දොස්තර මහත්තුරුන්ටත් කරන්න බැරි තත්ත්වයට ආවනම් මේ මේ හෘදේ වස්තුව ජීවිතේ රකින්න නේද මෙච්චරකල් සෑම දෙයක්ම කළේ තමන්ගේ ජීවිතේ සෑහෙන කාලය මුළුමනින්ම වගේ කිව්වොත් අතරතුර තමයි අපට පොඩ්ඩක් මේ එහෙම මේ චුට්ටක් එහෙම කරන්න වෙන්නේ මේ කරපු දේවල් දිහා බලලා මේ ආනුභාවයෙන් මගේ අසනීපිය සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කරන්නේ බෑනේ ඒවට ආරාධනා කරන්න ඒ හම්බ කරපු දේවල් වලට බැංකුවේ තියෙන සල්ලි වලට හෝ කාට හෝ තමන්ගේ දරුවන්ට ආයි අනේ මේකෙන් කොටසක් මගේ මේ වේදනාවෙන් බාර ගන්න කියන බං බාර ගන්න නැනේ බාර ගන්න පුළුවන්කම මොකුත් නැනේ එහෙනම් ඔබ කියන්න මේ කඳ කෑල්ලට කියන්න වහාම ඉවත් වෙනවා මේ කඳ කෑල්ලට කියන්න මේ සිතින් කියන්න මම මෙච්චර කුංචි කාලේ ඉඳලා මේ ඔක්කොම මම පරිහරණය කළේ මේ සේරම දෙනා මං ඇසුරු කළේ මගේ මේ ශරීරය මගේ ජීවිතය සපවත් කරන්නයි මේක ශක්තිමත් කරගන්න මම වැඩියෙන් ආදරය කළේ ওই සේරම මම මට සලකනකන් තමයි ඔක්කොම අනිත් අයට මං ආදරය කිව්වේ මට ආදරය කියන එක එක්කෙනා නොසලකා හිටියොත් මං ආදරේ එහෙනම් වැඩියෙන් මං ආදරය කළ දෙන මම කියලා කාටද මේ කඳ කෑල්ල කඳ කෑල්ල තමයි අපි අගය කරලා තියෙන්නේ. ඒ මේ කඳ කෑල්ලට කවපු නැති දෙයක් නැහැ. ඔය කනෝ කවනවා, හොනවා, තරසනවා, උද්ද කරනවා, බේත් ගන්නවා, විටමින් ගන්නවා. මේකට බලන්න මොනතරම් උපස්ථාන කළාද, හුරතල් කළාද කියන්නේ. ඒ මොකටද කළේ? මේක අගය කරලා. මොකටද අගය කළේ? මම මගේ මට මේ මම තමයි හොඳයි ඔච්චර අගය කරපු එක්කෙනා මේ කඳ කෑලි ඒ කඳ කෑල්ලට නියම කරන්නකො අපේ මෙච්චර දේවල් මම කළා. කරුණා කරලා මේ පිළිකාව ඉවත් වෙන්න මෙතන. ඇයි මේ මේ හෘද රෝගෙ මෙහෙම තියෙන්නේ? වහාම විස බීජ ඉවත් වෙනවා. මේ වග්වඩු අමාරුව මෙතන යනවා යන්න. ඔලිය අමාරු ඉවත් වෙනවා, බඩේ කැක්කම ඉවත් වෙනවා කියලා අන කරන්නේ. පුළුවන්. බෑ නේද? එහෙනම් තමා මොකද්ද මේකේ අධිපතිත්වය? මොකද්ද ඔබ කරගත් මේකේ අයිතිවාසිකම? මොකද්ද ඔබට තියෙන උරුමකාරකම? බැරි වෙලාවත් මේ කඳට කියන්න පුළුවන් වුණා නම් නේද? මොකද්ද මට කරන්න තියෙන අනකිරීමේ තියෙන අයිති ඔබට මොකද්ද තියෙන අයිති කියලා කිව්වේ? මට මෙහෙම මේ රෝගේ අයින් වෙන්න කියලා කියන්න තරම් ඔබට තියෙන අයිතිය මොකද්ද කියලා ඇහුවා. කියන්න පුළුවන් ද අයිතිය? ඇයි අයිතියක් නැහැ කියන්නේ? මේ කඳ කෑල්ල හැදුනේ කොහෙන්ද? මව් කුසේදී අම්මා කන බොන දේවල් වලින්. අම්මා කොහොමද හැදුවේ? බාහිර ලෝකෙන් කන බොන දේවල් වලින්. අම්මටවත් අයිතියක් තියනවාද? තාත්තට අයිතියක් තියෙන. ඒගොල්ලොත් හැදුනේ බාහිර ලෝකෙන් නා. ඊට පස්සේ අන්න එළියට ආවට පස්සේ ඉස්සරලා මොකද්ද කොලේ? උලන් ගත්තා කියන්නේ මොකද? ඔන්න ඇතුලේ ඉන්න එක්කෙනා පිටට එනකොට බාහිර ලෝකෙට සම්බන්ධ කළා. හුලං වලින් සම්බන්ධ කළේ දැන් ඔබට තනි පුද්ගලයෙක් නෙමෙයි ලෝකෙට අයිති පුද්ගලයෙක් ආන්න. දැන් ඔබ ලෝකෙන් ජීවත් වෙනවා. පණ ගත්ත කියන්නේ ළමයක් පෑ ගහන්න නැත්නම් කොහොම හරි අර පණ ගන්නන් බලනවා කියන්නේ හුලංගු ටික ගන්න. මේ හුස්ම ගත්තේ නැත්නම් ඉවරයි. හුස්ම කොහාට ගයිද? අම්මට තාත්තට නැහැ. ඒ එකනි වලින් දුම් වේවා ඔක්කොම අයින් කරලා දාන්න. දැන් මොකද කොලේ? බාහිර සමස්තයක් වශයෙන් බාහිර ලෝකෙටම සම්බන්ධ කළා. දැන් මොකද ජීවත් වුනේ? බාහිර ලෝකෙන් ගන්න දේවල්. හොඳයි දැන් එව්වා කාටදයිද? අපි හිතන දේවල් කාටදයිද? කිසිම කෙනෙකුට කියන්න පුළුවන්ද මේ ශරීර කූඩුවේ අහවල් කොටස මම හැදුවා කියලා මට අයිති කියලා කියන්න පුළුවන් අහවල් කොටස මට ඕන හැට පවතිනවා කියලා කියන්නේ දැන් මේ සත්තානම් විසුද්ධියා කියන එක පැහැදිලි කරන්නයි මම මේ උත්සාහ කරන්නේ මොකද සත්‍යය අපිරිසිදු උනේ මේ අපිරිසිදු භාවයට හේතුව නොදන්නකම මේ කරුණු ටික හරියට අපි දැන් ඇඳුමක වුණත් අපි අන්ධයෙකුට හොඳ හිලුටු නැත කුයිල්ටු වෙච්චි මහ දුර්ගන්ධ ගහන අපවිත්‍ර වස්ත්‍රයක් දීලා කිව්වොත් මේක හොඳ කසී සලුවක් කිව්වොත් ඒක උතා ගන්න. පරිස්සම් කරගන්න. ඇයි ඇහැ පේන්නේ ඔය මිනිස්යාට සමහර විට ලැබුණොත් මේ ඇහැ පෙවුනොත් එහෙම අරක අල්ලා විසිකරන දුන් මිනිහටත් බනිනවා. ආන්නේ වගේ තමයි මේ සත්තානම් විසුද්ධියා කියන එක තනිකර පිරිසුදු භාවයට ආවොත් එහෙම. අනික තමයි සරියුත් සාමතුරු මතක් කළේ මේ ශරීර කූඩුව හරියට මට අර ලස්සනට පැලඳගෙන ඉන්න කෙනෙක් ලස්සන වෙන්න කැමති කෙනෙකුගේ බෙල්ලට ගැරඬිකුණක් දාන්නේ. දානකොටම කියන්නේ වහාම ඉවත් කරන්න නේද? ආන්ගේ වගේ මේ කඳ කෑලි මේ සිරුර මට අන්න අර ගැරඬිකුණක් වගේ ඉවත් කරලා දාන තරම් අප. ඒ මොකද? මේකේ තියෙන ආදීනවේ දෝෂයේ තේරුමක් නැහැ වැඩක් නැහැ පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ අන්න ඒ විදිහට කල්පනා කරනකොට අන්න ඒ දුකින් නිදහස් වෙනවා දැන් ඔය සත්තාන විසුද්ධිය කියන එක මම සෑහෙන විස්තරයක් කළා ශෝක පරිද්දවාණං සම්පතික්කමාය කියන්නේ මොකක්ද මේ රත් වීමක් ඇති වෙනවා බැඳීමක් නිසා අන්න ඒක ඉක්මවන්න ඕන ඒක ඉක්මවන්න තියෙන එක තමයි සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා නිරන්තරයෙන්ම පුජ්‍යලයකට පුළුවන්කම තියෙන්න ඕන දැන් අපි පාර්මිතා පුරනවා කියලා කරන්නේ මොකද්ද ඉඳලා හිටලා දානයක් අගින් දෙනවා ඒ වගේම පොයට සිල් සමාදන් වෙනවා එහෙමනේ තියෙන්නේ එහෙම නෙමෙයි මේ සතර සතිපට්ඨාන ධර්මයේ මේ හුස්ම ටික දන්නවනේ හුස්ම ටික නිසා නේද ජීවත් වෙන්නේ ආන් ඒ වගේ මේ චිත තුල අර ධර්ම ශක්තිය සම්බන්ධ කරලා සතුට සැනසෙල්ල ප්‍රීතිය කියන එක ලබන්න පුළුවන් ඒ ජීවිතයේ සතුටින් ගත කරන්න පුළුවන් වෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයේ නිරන්තරයෙන්ම මෙයාගේ ඇහි පිල්ලම් ගහන සුළු වේලාවකදී සිහි කල්පනා යුක්තව ඇහැ කන නාස ආදී දුරංගෙන් ගන්න අරමුණු කිල්ටු වෙන්න දෙන්නේ නැතුව අපවිත්‍ර වෙන්න දෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව සම්බන්ධ වෙන්නේ නැතුව යුතුයකමට පමණක් සීමා කරන්න මොකද එයා බලනවා නෑ එයාට පේන්න පුළුවන් බලන මම බලාපොරොත්තුවක් නැහැ කොහොමද බලාපොරොත්තුවක් නැ කරන්නේ ඒක මම බලාපොරොත්තු කරන්න බැරිද? පුළුවන්ද? පුළුවන්. කොහොමද කරන්න? දිස්කමක් කරන්න බැරිද? අපිට කැමරේ කන්න බැරිද? මේ රස තෘෂ්ණාව නැතුව ඇඳුම් අඳින්න බැරිද? අහන්න බැරිද? පුළුවන්. කොහොමද මේ කැමරේ කන්නේ? මගේ බඩගින්න නිවා ගන්න. කෑදරකම අයින් කරනවා. එතකොට බලන්න බැරිද? මේ කැම ටික දුන්නු හදලා දුන්නාට සුවපත් වේවා කියලා හද අපිට කරන්න බැරිද මෛත්‍රී භාවනාවේ? ඒකේ තියෙන தත්ත්වේ බලවලා හිත හිතා කරන්න බැරිද? කෑම ටික කනකොට පුළුවන් දාන සීල භාවනා තුනක් වඩන්න. ඔය වගේ ජීවිතේ හැම අස්සක් මුල්ලක් නෑරුම. හැම ඔය වගේ ජීවිතේ හැම අස්සක් මුල්ලක් නෑරුම. හැම ක්‍රියාවක් තුළම දාන සීල භාවනා තුන හරියට වඩන්න පුළුවන්. අන්න ඒක තමයි ඥායස්ස අධිගමාය. මේ ක්‍රමය මොකද්ද? ඒ ක්‍රමය මේ මේ නිවැරදි ක්‍රමය සත්තානම් විසුද්ධිය. මේ මේ අත්හැරීම පුරුදු කරනකොටම එයාට පුළුවන්කම තියනවා සත් ඥායස්ස නිබ්බානස්ස සත්‍ය ක්‍රියා අන්න නිවනෙහිමයි. ඒ නිසා මේ අවස්ථාවේදී අපි කෙටි සටහනක් පමණයි මේ කළේ. පැහැදිලි විස්තරයක් කරන්න වෙලාව මදි. ඒ නිසා මේ අවස්ථාව මතක තියාගන්න සතර සතිපට්ඨානය වඩනවා කියන්නේ පැත්තකට වෙලා මේ ඔය බලබලා ඉන්න එක නෙමෙයි. Taman ඇස් දෙක අවදි වෙච්ච වෙලාවින්ද නිින්දට යනකම් සෑම ක්‍රියාවක් තුළම එයාගේ ජීවිතය සකස් වෙන්න ඕන මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට අනුකූලව. ඒ නිසා හැමදෙනාම මේ සතර සතිපට්ඨාන ධර්මයේ පුරුදු පුහුණු කරලා තමන්ගේ ජීවිතයේ අර පිරිසිදු භාවයටපත් කරලා අවසානයේ අමා මහ නිවන් සුව ලබා ගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. දැන් මේ ධර්ම ශ්‍රවණයේ කිරීමෙන් ලබාගත් ආ උපුණ්‍ය ශක්තිය ඔබට මේ සතර සතිපට්ඨාන ධර්මයේ අවබෝධ කරගන්න වටහා ගන්න තේරුම් ගන්න ශක්තියක් ලැබේවා ඒ තුලින් අමා මහ නිවන ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන අවසාන වශයෙන් ආකාසත්ථාදි මිම්මත්ථා දේවානාගා මහිද්දා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ දේශනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං දේවෝ වස්සතු කාලේන සස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශිකානන් වහන්සේ කොලියාපිටිය තලහිටි මුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හොරගස් අගාරයේ ධම්මකන්ද ස්වාමීන් වහන්සේ